බොහොම පිං ස්වාමීන් වහන්සේ. ඊළඟට අන්තිම ප්‍රශ්නය අහලා තියෙනවා Zoom සමාවෙන්න. YouTube එකේ මානසික රෝග සහිත අයෙක් ධර්ම විකෘතිව දේශනා කිරීම හඳුනාගන්නේ කෙසේද? ඒක ඉතින් පරිස්සමෙන් අපි විමසලා බලන්න ඕන. මොකද සමහරු දැන දැනම ධර්මයේ විකෘති කරනවා. අනිත් අයගේ කොන්ත්‍රාත්තුවක් හැටියට හරි නැත්නම් තමන්ට පිරිසක් හදාගන්න කණ්ඩායමක් හදාගන්න තව කෙනෙකුට එරෙහිව නැගී සිටින්න අනිත් අය යට කරන්න විවිධ පදනම් මත සමහර වෙලාවට ඇත්තටම තමන් ඒවා වැරදි විදිහට තේරුම් අරගෙන මානසික විකෘතිතාවයත් එක්කලා විකෘති කරනවා වෙන්න පුළුවන්. ඉතින් ඒක ඒ හාමුදුරු නමක් නම් එහෙම කරන්න ඉතින් ටිකක් සමීප සුරු කරලා ප්‍රශ්න කරලා සාකච්ඡා කරලා තමයි ඒක හඳුනගන්න වෙන්නේ ඉතින්. එහෙම නැතුව මතු පිටින් බලලා එකපාරට කියන්න පහසු නැති වෙන්න පුළුවන්.